පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශීල සමාධි ප්‍රඥා වශයෙන් ආර්ය මාර්ගය වශයෙන් සප්ත විසුද්ධි වශයෙන් ඒ වගේම චතුරාර්ය සත්‍ය පටිච්ච සමුප්පාදය ආදී වශයෙන් විවිධාකාරයෙන් නිවන් මඟ දේශනා කර මදාන. ඒම අතුරෙන් භාවනා යෝගීන්ට ඊ타ත්ම ප්‍රයෝජනවත් වන පිළිවෙලක් තමයි මේ සප්ත විසුද්ධිය. හය වාරයක් සිත පවිත්‍ර කරලා හත්වෙනි වාරයට තමයි මාර්ග ඥානයක් පහළ කරගන්නට තියෙන්නේ. ඉතින් මේ විසුද්ධි හත අතුරෙන් කාංකා විතරණ විසුද්ධිය පිළිබඳවයි අද ධර්ම දේශනාව කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඇයි මේ කාංකා විතරණ විසුද්ධියම මාත්‍රකාවට ගත්තේ මේ කාංකා විතරණ විසුද්ධියෙන් තමයි සමාධි විදර්ශනා භාවනා කරන යෝගාවචරෙන්ට ඒ තමන් කරගෙන යන භාවනාවෙන් ලැබෙන ප්‍රතිඵල තේරුම් ගන්නට පුළුවන් මේ සත්‍ය විසුද්ධි අතුරෙන් කාංකා විතරණ විසුද්ධිය හතරවෙනි එක මේට කලින් විසුද්ධි තුනක් තියෙනවා ශීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි කියන. ඒවා පිළිබඳවත් ඒවා හඳුන්වා දීමට සැකෙමින් කරුණු කියා දීමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා හැමදෙනාම ඉතා හොඳින් ශ්‍රවණය කරලා තමන්ගේ සීල භාවනා ගුණ වැඩි දියුණු කරගන්නට ඕන. ධම්සෙනෙමි සරියොත් මහ රහතන් වහන්සේ දේශනා කළ පුංචි සූත්‍ර පාඨයක් මාත්‍රකා වශයෙන් සබාගා කාංකා විතරණ විසුද්ධි පාරිසුද්ධි පධානියංග කාංකා විතරණ විසුද්ධිය පවිත්‍ර කර ගැනීම සඳහා සම්මයක් ප්‍රධාන වීරිය ගැනීම වැඩි දියුණු කළ යුතු ධර්මයක් හැටියට උන්වහන්සේ දේශනා කර වදාළා අපි මුලින්ම බලමු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි කියන මේ විසුද්ධි තුන පිළිබඳව සැකෙමින් තේරුම් ගැනීම. සීල විසුද්ධිය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි, ඊතා පවිත්‍ර සීලයමයි. අගෙන් මුලින් නොකඩුණ මැදින් සිදුරු නොවන තනින් තන ශික්ෂාපද කඩේ නොගිය එක පේළියට ශික්ෂාපද කඩේ නොගිය කියන අකණ්ඩ අච්ඡිද්ද අසබල අකම්මාස කියන පිළිවෙලට ඒ එක්කම බුද්ධිස්ස තණ්හාවට දාස නොවූ අපරාමට්ඨ සංහා දෘෂ්ටයාදීන් පරාමර්ශනේ නොකල විඤ්ඤුප්පසත්ත නුවණතියන් ප්‍රශංසා කරන සමාධි සම්මත්තනික සමාධිය පිණිස පවත්නා කියන මේ අෂ්ටාංගයෙන් යුක්තව ශීලය ආරක්ෂා කරන්නට ඕන එහෙම කලහම මේ සීල විසුද්ධිය කියන එක සම්පූර්ණ වෙනවා. පංච සීලේ ආදී කවර සීලයෙන් වත් මේ සීල විසුද්ධිය ඇති කර ගන්නට පුළුවන්කම ඇති වෙනවා. ඊළඟ දෙවෙනි එක තමයි චිත්ත විසුද්ධිය කියන්නේ බුදුරජාණන් වහන්සේ හැමතැනම වගේ දේශනා කරලා තියෙන්නේ පළමුවෙන් සීලය ඊළඟට ඉන්ද්‍රිය සංවරය චතු සම්පජඤ්ඤය සන්තුෂ්ඨිය ආදී මේ මූලික ගුණ දේශනා කරලා ඊළඟට නීවරණයන් ප්‍රහාණය කිරීම තමයි දේශනා කරලා තියෙන්නේ. පළමුවෙන්ම කාමච්ඡන්දාදී මේ නීවරණයන් ප්‍රහාණය කරන්නට ඕන. ඒ නීවරණයන් ප්‍රහාණය කරන්නට පුළුවන් වෙන්නේ සමාධි භාවනාව උපචාර අර්පණා සමාධි උපදවා ගත්තාම නීවරණයන් ප්‍රහාණය කරලා මේ චිත්ත විසුද්ධිය ඇති කර ගැනීමට පුළුවන්කම ඇති වෙනවා ඒ වගේම පංච අභිඤ්ඤා අෂ්ඨ සමත් සමාපatti උපදවා ගත්තාම ඊටාම ඉහළ මට්ටමකින් මේ චිත්ත විසුද්ධිය කියන එක සම්පූර්ණත්වයට පත් වෙනවා. එපමණක් නොවේ මේ බුද්ධ ශාසනයේ ඇතම් අය සසර බය දැකලා සංවේගයට පත් වෙලා ධාන උපදවන්නට යන එකත් ප්‍රමාදයක් කියලා හිතලා ආරම්භේ පටන්ම විදර්ශනා භාවනා කරන්න පටන් ගන්නවා මෙහෙම විදර්ශනා භාවනා කිරීමෙන් ඇතිවෙනම සමාධියක් ඒකට දේශනාවේ කියන්නේ විදර්ශනා සමාධිය අනිමිත්ත සමාධිය කියලා. අටුවාවල කියන්නේ ෂණික සමාධිය කියලා. ඒ සමාධියනොත් පුළුවන්කම ඇති වෙනවා නීවරණයන් යටපත් කර දමලා චිත්ත විසුද්ධිය සම්පූර්ණ කරගන්න. විසුද්ධි මාර්ගයේ ආනාපානසති වර්ණනාවේ තුන්වෙනි චතුස්කය විස්තර කරන තැන කණික චිත්තේ කග්ගකා කියලා පදයක් තියෙනවා. මේ කණික චිත්තේ කග්ගතා කියන පදය විසුද්ධි මාර්ග මහා ටීකාවෙහි බොහොම අපූර්වට විස්තර කරනවා. කනස කණික සමාධි කණික චිත්තේකග්ගතාති කනමත්තට්ඨිතකෝ සමාධිය කියනවා. මේ අරමුණක් අරමුණක් පාසා සංස්කාර අරමුණු පිළ පිහිටලා රූප වේදනාදී අරමුණු පිළ පිහිටලා ඒ අරමුණෙන් අරමුණ පිහිටාඩු සිටින සමාධිය තමයි ක්ෂණික සමාධිය කියලා විස්තර කරනවා. සෝපිහි ආරම්මනේ නිරන්තරං ඒකාකාරේන පවත්තමාන. ඒ ක්ෂණික සමාධිය කියන එක අරමුණෙහි නිරන්තරයෙන් ඒකාකාරීව පවතින. ඒ නිරන්තරයෙන් ඒකාකාරීව පවතිනවා කියලා කියන්නේ මෙහෙමයි. දැන් අපි හිත දුවන එකක් මෙනෙහි කරනවා. ඒකම වේදනාවක් දැනුණා නම් ඒකත් මෙනෙහි කරනවා. ශබ්දයක් ඇහුණා නම් ඒකත් මෙනෙහි කරනවා. රූප දර්ශනයක් ආවනම් ඒකත් මෙනෙහි කරනවා. මේ විදිහට අරමුණෙන් අරමුණ අරමුණෙන් අරමුණ සිත යොමු කරමින් එක දිගට වැල නොකඩී මෙනෙහි කරගෙන යන්න. නිරන්තරං ඒකාකාරේන පවත්තමානෝ කියලා කිව්වේ අර එක දිගටම වැල නොකඩී අරමුණෙන් අරමුණ සිත යොමු කරමින් භාවනා මානසිකාරයේ පැවැත්වීම. ඊළඟට කියනවා පටිපක්ඛේහි අනබිභූතෝ කියලා. මේ විදර්ශනා සමාධිය ප්‍රතිපක්ෂ ධර්මයන්ගෙන් මැඩ ගන්නට පුළුවන් කමක් නැහැ. ප්‍රතිපත්ති ගතිපක්ෂ ධර්ම කියලා කියන්නේ නීවරණ ධර්මයන්. මේ සමාධියට විරුද්ධ භාවනාවට විරුද්ධ ප්‍රධාන ධර්මයේ තමයි නීවරණ. එතකොට ප්‍රතිපක්ෂ ධර්ම කියන්නේ නීවරණ ධර්ම. ඒ නීවරණ ධර්ම වලට මේ කියන ලද විදර්ශනා සමාධිය කනික සමාධිය මැඩ ගන්නට බෑ මර්ධනය කරන්නට බෑ අප්පිතෝවිය චිත්තං නිච්චලං තපේති කියලා කියනවා අරපණාවට සම වැදුණාක් මෙන් සිත නිශ්චලව තබනවා විශේෂයෙන් මේ භාවනා මනසිකාරයේ පවත්වාගෙන යාමේදී සංස්කාර උපේක්ෂා ඥානය සෙව්වට පැමිණියාම තමයි මේ විදර්ශනා සමාධිය කියන එක ඊටාම බලවත් පිහිටා සිටින්නේ. අන්නේ අවස්ථාව තමයි අප්පිතෝ විය චිත්තං නිච්චලං තපේති කියලා විස්තර කරනවා. අර්පණාවට සම වැදුණාක් මෙන් සිත නිශ්චලව තබන. මේ විදිහට ආරම්භයේ පටන්ම විදර්ශනා භාවනා කරලා නීවරණයන් යටපත් කරලා මේ චිත්ත විසුද්ධිය ඇති කර ගන්නට පුළුවන්කම ඇතිලද විසුද්ධි මාර්ග මහාටේකාව ප්‍රතිසම්බිදා මාර්ග අටුවාම සාරත්ථ දීපනේ ටීකා කියන මේ තැන්වල මෙම විස්තරය සඳහන් කරලා තියෙනවා. ඒ අනුව සලකා බලනකොට උපචාර අර්පණා සමාධි උපදවා ගැනීමෙනුත් ඒ එක්කම ආරම්භයේ පටන්ම විදර්ශනා භාවනා කිරීමෙන් ඇතිවෙන විදර්ශනා සමාධියනොත් නීවරණයන් යටපත් කළා පළවා හැරලා මේ චිත්ත විසුද්ධිය කියන එක සම්පාදනය කරගන්නට පුළුවන්කම ඇති වෙනවා ඊළඟට තුන්වෙනි එක දිට්ඨි විසුද්ධිය කියන එක. දිට්ඨි විසුද්ධිය කියනකොට නාම රූපාණං යතහව දස්සනං දිට්ඨි විසුද්ධිය කියලා විස්තර කළා කියලා. නාම රූප ධර්මයන් වේ තත්වාකාරයෙන් තේරුම් ගැනීම තමයි මේ දිට්ඨි විසුද්ධිය කියලා කියන්නේ. චිත්ත විසුද්ධිය ඇති කරගත්ත යෝගාවචරයා ඊළඟට දිට්ඨි විසුද්ධිය සම්පාදනය කර ගැනීම සඳහා කටයුතු කරනවා. උපචාර අර්පණා සමාධි උපදවා ගත්තනම් ඒ සමාධියට සමවැදිලා එයින් නැගී හිටලා විදර්ශනාවට බහිනවා ආරම්භේ පටන්ම විදර්ශනා භාවනා කරන යෝගාවචරයත් ඒක නොකඩවා දිගටම භාවනාම මානසිකාරයේ පවත්වන මේ විදිහට මේ භාවනා මානසිකාරයේ පවත්වාගෙන යනකොට පංච උපාදානස්කන්ධය එහෙම නැත්නම් ජීවිතය නාම රූප ධර්මයන් වශයෙන් වෙන්කොට තේරුම් ගන්න. දැන් අපට පේනෙන්න තියෙන හිස, පපුව, බඩ, අතපය කියන මේ කොටස් ටික මේක තමයි රූපස්කන්ධය කියලා කියන්නේ. පඨවි ආදෝ ධාතු 28ක එකතුවක් තමයි මේ රූපස්කන්ධය. කැඩෙන බිඳන අර්ථයෙන් ඒවට කියනවා රූපය කියලා. රූපස්කන්ධය කියනවා. කැඩිලා බිඳිලා වෙනස් වෙලා යන අර්ථ ඊළඟට වේදනා සංඥා සංස්කාර විඥාන කියලා තව හතරක් තියෙනවා මේ හතර එකට උපදිනම එක අරමුණක පිටනම එකට නැති වෙනම එකම හෘදේ වස්තුව ආශ්‍රය කරන මේ සතර සම්ප්‍රයෝග ලක්ෂණයන්ගෙන් යුක්තයි. ඒ රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන හතර කාන්දමක් වගේ අරමුණට ඇදෙන නැමෙන අර්ථයෙන් නාම කියලා තේරුම් ගන්න. එතකොට මේ ජීවිතය කියන්නේ නාම රූප කියලා වෙන්කොට තේරුම් ගන්න. නාම රූපානං යතහව දත්තනං දෙත්ති විසුද්ධි නාම කියලා විස්තර කළේ ඒකයි. මේ ආකාරයට ජීවිතය කියන්නේ නාම රූප ධර්මයන් කියලා. කැඩිලා බිඳිලා යන අර්ථයෙන් රූප අරමුණට නැමිලා යන අර්ථයෙන් හිතත් වේදනාදිය නාම කියලා. නාම රූප වශයෙන් වෙන්කොට තේරුම් ගන්න. මෙන්න මේ අවස්ථාව තමයි ditthi visuddhi කියන්නේ. මේ විදිහට අවබෝධය ලබා ගැනීමෙන් සත්වයාය පුජ්‍යලයාය කියන වැරදි දර්ශනය දෘෂ්ටිය ප්‍රහාණය වෙලා යනවා. ඒ යෝගාවචරයාට සත්‍යයේ කුජලයේ දකින්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ ජීවිතය ගැන බලනකොට මේක නාම ධර්ම රූප ධර්ම කියන මේ කොටස් දෙකයි. අනුන්ගේ ජීවිතයක් ගැන බැලුවත් නාම රූප ධර්ම තමයි දර්ශනය වෙන්නේ. ඒ නිසා මේ දිට්ඨි විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමෙන් නාම රූප ධර්මයන් වශයෙන් අවබෝධය ලබා ගැනීමෙන් ඒ සත්‍ය පුජ්‍යල සංඥාව කියන එක ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. මෙන්න මේක තමයි ditthi visuddhi කියලා සඳහන් කරන්නේ. එතකොට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ditthi විසුද්ධි කියන මේ විසුද්ධි තුන පිළිබඳව සැකෙවින් දැන් හඳුන්වලා දුන්නා. ඊළඟට අපේ මාතෘකා වශයෙන් ගත්ත කාංකා විතරණ විසුද්ධිය කියන්නේ. කාංකා විතරණ විසුද්ධි කියන්නේ සියලු සකසංකාවන් දුරු කරගන්න අවස්ථාව. තේසු අද්ධාසු කාංකං විතරිත්වාටිතං ඥානං සංඛා විතරණ විසුද්ධි නාම කියලා අර්ථ විවරණය කරලා තිබෙනවා. අතීත වර්තමාන අනාගත කියන මේ කාලත්‍රයෙහිම ඇතිවෙන සියලු සක සංකාවන් තරණය කිරීමෙන් ඇතිවෙන නුවණ තමයි සංඛා විතරණ විසුද්ධි යනුවෙන් සඳහන් මේ සංඛා විතරණ විසුද්ධිය සම්පාදනය කරගන්නට ඕන. දිට්ඨි විසුද්ධිය සම්පාදනය කරගත්ත යෝගාවචරයා යෝනිසෝ මානසිකාරයෙන් කල්පනා කරනවා මේ නාම රූප ධර්මයන් තියනම මේවා ඉබේ ඇතුණා නෙවෙයි දෙවියෙක් බ්‍රහ්මයෙක් මවල දුන්නත් නෙවෙයි මේවා දෙවියෙක් බ්‍රහ්මයෙක් නැවුවනම් ඒ මැවුම් කරුවොත් නාම රූප ධර්මයි එහෙමනම් මේවාට යම්කිසි හේතුවක් තියෙන්නට ඕන. හේතු හොයන්නට පටන් ගන්න. හන්දේශීය වෛද්‍යවරයෙක් රෝගියෙක් පරීක්ෂා කරලා මේ රෝගය හැදුනේ එක්ක වාතයෙන් එක්ක පිතෙන් එක්ක සෙමෙන් කියලා හිතන් තේරණය කරගන්න. නිදානය හොයාගන්න. ඒ වගේම නිදසුනක් වශයෙන් පාරායන දරයක් දමා ගිහින් ඉන්න. තී අනේනාය මේ දරුවා ගැන විපරම් කරනවා සුලමුල සොයනවා. මේ දරුවා කාගේද? අම්මා තාත්තා කවුද? මොකද මෙහෙම දාලා ගිහින් තියෙන්නේ? ආදී වශයෙන් මේව හොයනවා. අනේ ඒ වගේ යෝගාවචරයා මේ නාම රූප ධර්මයන් කියනම මේව කොහොමද පහළෝනේ කියලා යෝනිසෝ මනසිකාරයෙන් සොයන්නට පටන් ගන්නවා. මෙහෙම භාවනා මානසිකාරය පවත්වාගෙන යනකොට පළමුවෙන්ම ප්‍රායෝගික වශයෙන් මේ හේතුඵල ධර්මයන් තේරුම් ගන්න. අපි නිදසුණක් වශයෙන් ගත්තහම අපි හිතමු දැන් භාවනාවට හෝ වාඩි වෙලා ඉන්නවා කියලා. දැන් නැගිටින්න ඕනෑ කියලා කල්පනාවක් ඇති වෙනවා. ඒ නැගිටින්න ඕනෑ කියන කල්පනාවත් එක්ක චිත්තජ වායෝ ධාතුව කියන එක ශරීරයේ හැමතැනම පැතිරී යනවා. එකවරක් නෙමේ දහස් ගණන් වාරයක් මේ චිත්ත පරම්පරාවක් ඇති වෙනවා නගිටින්න ඕනෑ කියලා. ඒ චිත්ත පරම්පරාවට අනුව රබර් නලයකට හුලං ගහනකොට නගිට නගිට එන්න වගේ අර නූල් සූත්‍රයෙන් සූකඩ නටවන්න වගේ හිතේ බලයෙන් මේ වකුටු වෙලා තිබෙච්ච ආතපය දිගෑරිලා නැගිටීමේ ක්‍රියාව සිද්ධ වෙනවා. මෙහිදී මේ නැගිටින්න ඕන කියලා ඇති වුණ චිත්ත පරම්පරාව අදහස් සමූහය තමයි හේතු ඒ චිත්ත පරම්පරාවේ ප්‍රතිඵලය තමයි නැගිටීම නැමැති ක්‍රියාව. එතකොට මෙතන ක්‍රියා කරලා තිබෙන්නේ හේතුඵල ධර්ම. එතන පමණක් නෙමෙයි. ඉදිරියට යනකොට ආපස්සට එනකොට පය ඔසවලම තබමින් යනකොට වාඩි වෙන නැකිදෙනකොට අතපය දිග කරන නමනකොට අඳින් ඇඳේම් පෙරවීම් ආදී දවස මුළුල්ලේම කරන සියලු ක්‍රියාවන් මේ විදියට තමයි කරන්නේ අත ඔසවන්න ඕනෑ කියලා චිත්ත පරම්පරාවක් පහළ වෙනවා ඒ චිත්ත පරම්පරාවට අනුම චිත්තජ වායෝ ධාතුව පහළ වීමෙන් මේ අතේ එසවීම සිද්ධ වෙනවා. අනෙක් හැම ක්‍රියාවක්ම හැම ඉරියව් පැවැත්වීමක්ම මුළු දවස් තිස්සේ කෙරෙන මේ විදියට තමයි කෙරෙන්නේ. පළමුවෙන් පළමුවෙන් ඒව කරන්න ඕන කියන අදහස පහළ පසුව පසුව ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. අපට පළමුවෙන් පළමුවෙන් ඇතිවෙන අදහස් සමූහය තමයි හේතුව වෙන්නේ. පසුව ඇතිවෙන ක්‍රියාවලිය තමයි ඵල වෙන්නේ. මේ විදිහට යෝගාවචරයා ප්‍රායෝගික වශයෙන් මේ හේතුඵල ධර්මයන් වටහා ගන්න. ඒ වගේම හිත දුවන්න ඕන කියලා අදහසක් පහළ වුණාම තමයි හිතේ දිවීම සිද්ධ වෙන්නේ. මේක සාමාන්‍යයට තේරුම් ගැනීමට එකක් දුෂ්කරයි වෙනත් අරමුණකට යන්න ඕනෑ කියලා හිතේ බල කල්පනෙන් පහළ වෙනවා. එහෙම පහළ වෙලා තමයි වෙනත් අරමුණකට හිත යන්නේ. එතනත් ඒ පළමුවෙන් ඇති වෙන අදහස තමයි හේතුව. පසුව හිත දිවීම තමයි ඵලය වෙන්නේ. මේ විදිහට හැම තැනදීම ඉරියව් පවත්වනකොට ශරීරයෙන් කෙරෙන ක්‍රියාවලිය ඔක්කොම මේ හේතුන්ගේ ප්‍රතිඵල මුලින් මුලින් ඇති වෙනවා ඒව කරන්න ඕනෑ කියන අදහස චිත්ත පරම්පරාව. ඒ චිත්ත පරම්පරාවට අනුව පසුව පසුව ඒ ක්‍රියාවලිය ඉරියව් පැවැත්වීම් ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න මේක තමයි ප්‍රායෝගික වශයෙන් හේතුඵල ධර්මයන් වටහා ගැනීම කියලා කියන්නේ. ඒකම තවදුරටත් මේ යෝගාවචරයා මේ විදියට යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගන්නවා. අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන හතරෙන් මේ රූපස්කන්ධය පහළ වෙනවා නඩත් වෙනවා පවතිනවා අවිද්‍යාවත් තෘෂ්ණාවත් කර්මයක් කියන මේ තුනයි ඊළඟට අපි ගන්න ආහාර මේ හතර නිසා තමයි රූපස්කන්ධය පහළ ඒ කර්ම ඒ වගේම අවිද්‍යා තෘෂ්ණා තිබුණත් ආහාරය කියන එක නැති වුණොත් අපේ ජීවිතය පවතින්නේ නැහැ. ඒ රූපස්කන්ධය පහළ වීමට අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන මේ හතර හේතුයි. ඊළඟට අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේ හතරෙන් නාම ධර්මයන් පහළ වෙනවා පවතිනවා නඩත්තු වෙනවා මෙහි ස්පර්ශ කියනකොට අපේ ශරීරයේ යමක් හැපුණාම ඒකටත් ස්පර්ශය කියලා ව්‍යවහාර කරනවා නමුත් ඒක නියම අර්ථයක් නෙමෙයි. ශරීරයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු රූප හතරෙන් හැදිලා තියෙන්නේ. ඒකේ මේ හැපෙන එක පඨවි තේජෝ වායෝ කියන මේ ධාතුත්ය පොට්ටම්බ රූපය කියන එක. එතකොට යකඩයක් එක්ක යකඩයක් එක්ක හැපෙන්න වගේ ඊ타ත්ම රළුයි ගොරෝසු. ඒකට කියන්නේ පොට්ටබ්බය කියලා. ස්පර්ශය කියලා කියන්නේ ඊට වැඩි ඊතාසියොම් ධර්මදා. දැන් අපේ ඇසට රූප සෙවණලි වැටෙනකොට හිත ඒවත් එක්ක ස්පර්ශ වෙන්න. දැන් පිටියකට හිරවැලියේ වැටුණාම හිරවැලියෙන් ඒ පිටිය ස්පර්ශ වෙන්න. ඒ වගේ රූප සද්ධාදී අරමුණු සියම් වශයෙන් ඒවත් එක්ක සම්බන්ධ වෙන ගතිය තමයි මෙතන මේ ස්පර්ශ කියලා කියන්නේ. ස්පර්ශේ නැතිනම් එහෙම මේ නාම ධර්මයන් පහළ වෙන්නේ නැහැ. වේදනා හිත එහෙම ඒවා පහළ වෙන්නේ නැහැ. සාමේ නාම ධර්මයන් පහළ වීමට ප්‍රධාන හේතු හතරක් තමයි අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන මේ හතර. එතකොට යෝගාවචරය කලින් කියා දුන්න හැටියට ප්‍රායෝගික වශයෙන් මේ හේතුඵල ධර්මයන් තේරුම් ගන්න. ඊළඟට අවිද්‍යා තෘෂ්ණා කර්ම ආහාර කියන හතරෙන් මේ රූපස්කන්ධේ පහළ වෙනවා පවතිනවා අවිද්‍යා තෘෂ්ණා කර්ම ස්පර්ශ කියන හතරෙන් නාම ධර්මයන් පහළ වෙනවා පවතිනවා කියලා ඒ විදිහටත් තේරුම් ගන්න. මෙහෙම තේරුම් ගනිමින් තවදුරටත් භාවනා මානසිකාරයේ පැවැත්වීමේදී ඊට හොඳින් තේරුම් ගන්න. මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ වෙනස් වෙන සුළු හේතුඵල ධර්ම පරම්පරාවක් අපේ ජීවිතය කියන්නේ ඒකයි වහා වෙනස් වෙනසළු අනිත්‍ය වූ හේතඵල ධර්ම පරම්පරාවක් තමයි මේ ජීවිතය කියන්නේ මේ විදියට වර්තමාන වශයෙන් භාවනා මානසිකාරයේ පවත්තලා යෝගාවචරයා තේරුම් ගන්නවා මේ කාරණේ මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ විනස්සන සුළු නාම රූප හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා ඒ එක්කම යෝගාවචරය යෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරනවා දැනගන්නවා දැන් පමණක් නෙමෙයි අතීත ජාතිවලදීත් මේ පංච උපාදානස්කන්ධ ජීවිත පැවතුනා නම් ඒ සේරම අනිත්‍යෝ වෙනස් වෙන තුළු හේතුඵල ධර්ම පරාපරා තමයි අනාගතයට පහළ වෙනම නම් යම්තරම් පංච උපාදානස්කන්ධ ජීවිත ඒවත් අනිත්‍යව වහා වෙනස් වෙන සුළු හේතුඵල ධර්ම පරම්පරාවක් වෙනවා. මේ විදර්ශනා භාවනාව ප්‍රත්‍යක්ෂ විදර්ශනා අනුමාන විදර්ශනා කියලා දෙආකාරයි. ප්‍රත්‍යක්ෂ විදර්ශනාම කියලා කියන්නේ අපි දැන් රූප වේදනාදී ධර්ම සිතින් අල්ලාගෙන මෙනෙහි කරනවා. ඒවා අපිට ප්‍රත්‍යක්ෂයි. සිතින් අල්ලාගෙන මෙනෙහි කරනකොට ඒවා වහා ඇති වෙලා නැති වෙලා යනවා කියලා තේරුම් ගන්නට පුළුවන් ප්‍රත්‍යක්ෂා. නමුත් අතීතයේ ඇතිවෙච්ච නාම රූප ධර්ම හේතුඵල ධර්ම අනාගතයේ පහළ වෙන නාම රූප ධර්ම හේතුඵල ධර්ම මේවා පිළිබඳව ප්‍රත්‍යක්ෂ වශයෙන් තේරුම් ගන්නට බෑ. ඒවා තේරුම් ගන්නේ අනුමාන ඥානය. අනුමාන ඥානය කියන්නේ අනුව තේරුම් ගැනීම කියන එක. ඒකට බුද්ධ දේශනාවේ කියන්නේ අන්මයේ ඥානය ඒ ඥානයෙන් තමයි අතීත අනාගත දෙක පිළිබඳව තේරුම ඇති කරගන්නේ. මේ විදිහට අතීත අනාගත දෙක ගැනත් වර්තමානයේ දැන් ප්‍රත්‍යක්ෂ වශයෙන් මෙනෙහි කරන දේ ගැනත් තේරමක් ඇති කරගන්නම යෝගාවචරය. නිදසුනක් වශයෙන් ගත්තහම යම් මුහුදු ජලයේ ස්වල්පයක් දිවගා බැලුවහම අපට දැනෙනවා ලුණු රස බව. ඒක ප්‍රත්‍යක්ෂයි. ඊළඟට මොහොතේ තියෙන ඉතිරි ජලයත් ලුටු නැසයි කියලා අපිට තේරෙම ඇති වෙනවා. අනුමාන ඥාණයෙන් අන්මයේ ඥාණයෙන් තමයි ඒ තේරුම ඇති කරගන්නේ. කොහොඹ කොළයක් හපල බැලුවහම තිත්තයි. ඒක ප්‍රත්‍යක්ෂයි. ඉතින් කොහොඹ ගහේ තිබෙන සියලුම කොළ ටික චිත්තයි කියන අපට අනුමාන ඥාණයෙන් අන්මයේ ඥාණයෙන් තේරුම් ගන්නට පුළුවන්කම ඇති මේ පැණි බෝතලයක් අරගෙන අපි ස්වල්පයක් දිව ගාලා බැලුවාම අපට දැනෙනවා මිහිරි රසයි. මේ ඒක ඊටාම ප්‍රත්‍යක්ෂයි. ඒ වගේ බෝතලේ තියෙන මේ පැණ ටිකක් ඒ වගේ මිහිරි රසයි කියලා අන්මයේ ඥාණයෙන් අනුමාන ඥාණයෙන් තේරුම් ගන්න. අන්න ඒ වගේ තමයි යෝගාමචරයා මේ භාවනා මානසිකාරයේ පවත්න්නේ වර්තමාන වශයෙන්. ඒ රූප වේදනාදී ධර්ම අනිත්‍ය වශයෙන් සලකමින් මෙනෙහි කරනකොට මේවා ඔක්කොම හේතුඵල ධර්ම කියලා හිතන් වැටහීම ඇති ඒක ප්‍රත්‍යක්ෂයක්. ඊළඟට අතීතයේ යම් තරම් ඇති වුණා නම් ඒවා සේරම මේ වගේ වහා වෙනස් වෙන තුළු හේතුඵල ධර්ම සමූහයක් කියලා තේරුම් ගන්න. අනාගතයට යම්තරම් පහළ වෙනවා නම් ඒ සේරමත් වහා වෙනස් වෙන සුළු අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා සේරම ඇති කරගන්න. මේ විදිහට මේ තේරම අවබෝධය වෙනකොට තමන්ගේ හිතේ තිබුණ සැක සංකාවන් ඔක්කොම ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා යනවා. බුදුහාමුදුරෝ සම්මයක්ද සම්බුද්ධද නැද්ද? ධර්මයේ සාක්ෂාතද නැද්ද? සංඝයා සුපටිපන්නද නැද්ද? ශික්ෂාව නිවන් මඟ මේක හරිද වැරදිද? අතීතේ පංචස්කන්ධ පිළිබඳව අනාගත පංචස්කන්ධ පිළිබඳව අතීත අනාගත මේ පංචස්කන්ධ පිළිබඳව පටිච්ච සමුප්පාදය පිළිබඳව කියන මේ අටතන සැකය ප්‍රහාණය වෙලා යනවා මේ සේරම පවතින්නේ අනිත්‍යෝ වෙනස් වෙනතොළු හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා තේරුම් ගන්නකොට මේ සැප සංකා ඔක්කොම දුර වෙලා යනවා. අපි නිතර කියන බුද්ධාදී අටතන සැපය කියන එක සම්පූර්ණයෙන්ම ලෞකික වශයෙන් ප්‍රහාණය වෙලා යනම මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා අවබෝධය ඇති වෙනවා ඒ වගේම අපේ බුද්ධ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා තවත් ශක 16ක්. ඒවා පිළිබඳව දීර්ඝ විස්තර කරන්නට කාලය මදි. අහෝසින්නකෝ අතීත මද්ධාන. අතීත කාලයේ Taman හිටියද කියලා මේ විද්‍යමාන භවෙහි ශකය ඇතිගන්න. අතීතේ මම හිටියද නනුකෝ අහෝසින් අතීත මද්ධාන අතීත කාලේ මම හිතියේ නැද්ද ඒත් අවිද්‍යමාන බව පිළිබඳව සැකේ ඇතිවන කින්නකෝ අහෝසින් අතීත මද්ධාන අතීත කාලේ මම ශාක්‍යයෙක් වුණාද බ්‍රාහ්මණයෙක් වුණාද පැවිද්දෙක් වුණාද වෙනත් જાතික කෙනෙක් වුණාද කියලා හිතන් මේ සැක සංකාව ඇතිද හතන්නකෝ අහෝසින් අතීත මද්ධාන අතීත කාලයේදී මම කුස කෙනෙක් වුණාද මිටි කෙනෙක් වුණාද කළු පැහැති කෙනෙක් වුණාද සුදු පැහැති කෙනෙක් වුණාද තලෙලු කෙනෙක් වුණාද ආදී වශයෙන් ඒ ගැන සැකේ ඇති කරගන්න කිං හුත්වා කිං අහෝසින් අතීත මද්ධාන මම අතීත කාලයේ ශාක්‍යයෙක් වී බ්‍රාහ්මණයෙක් වුණාද එහෙමනම් පැවිද්දෙක් වී වෙනත් කෙනෙක් වුණාද වෙනත් ජාතියක උපදී තවත් ජාතියක ඉපදුණාද මේ විදිහට අතීතය ගැන සැක සංකාම ඇති කරගන්න මෙතන තියෙනවා අතීතය ගැන සැක පහ. ඊළඟට භවිස්සානනකෝ අනාගත මද්ධාන. අනාගත කාලයේ මම ඇතිවන්නේ ධර්ම මුලින් කියාපේක වගේ අතීතයේ මම වෙනවද කියලා මේ විද්‍යමාන භව පිළිබඳව සැකය ඇතිවෙනවා. නනුකෝ භවිස්සාමි අනාගත මද්ධාන. අනාගත කාලයේ මම වෙන්නේ නැද්ද කියලා මේ අවිද්‍යාන අවිද්‍යමාන බව පිළිබඳව සැක සංකාම ඇතිවෙනවා. කින්නුකෝ භවිස්සාමි අනාගත මද්ධාන මම අනාගතයේදී සාක්ෂියෙක් වෙනවද? බ්‍රාහ්මණයෙක් වෙනවද? පැවිද්දෙක් වෙනවද? වෙනත් කෙනෙක් වෙනවද? මේ විදිහට සැක සංකාව ඇති කතන්නකෝ භවිස්සාමි අනාගත මද්ධාන අනාගතයේදී මම උස කෙනෙක් වෙනවද මිටි කෙනෙක් වෙනවද සුදු පැහැති කෙනෙක් වෙනවද සලයලුළු කෙනෙක් වෙනවද කළු පැහැති කෙනෙක් වෙනවද කියලා හිතන් මේ පිළිබඳව සැක සංකාව ඇති කරගන්න. කිං හොත්තා කිං භවිස්සාමි අනාගත මද්ධාන මම ශාක්‍යයෙක් වේ බ්‍රාහ්මණයෙක් වෙනවද? බ්‍රාහ්මණයෙක් වෙලා ශාක්‍යයෙක් වෙනවද? ඒ වාගේම සුදු පැහැතිවි කළු පැහැති වෙනවද? පැවිද්දෙක් වේ වෙනත් කෙනෙක් වෙනවද? මේ විදිහට අනාගතයේ පිළිබඳවත් සැකසංකා පහක් තියෙනවා. එතකොට දැන් 10ක් වෙනවා. ඊළඟට වර්තමානයේ පිළිබඳ අහං නොකෝසු තමන් ඇති බව පිළිබඳව සැක ඇතිද මේ මමද කියලා අතීතයේ ඉඳලා ආපු මමද කියලා හිතන් මේ විදියට සැකය ඇතිද නනුකෝස්ම තමන් එහෙම නෙමේද කියලා මම නෙමේද කියලා අතීතයේ ඉඳලා ආපු මම නෙමේද කියලා එහෙම සැක සංකාම ඇතිද කින්නකෝස්මේ තමන් කවුද කියලා තමන් ශාක්‍යයෙක්ද වෙනස් කෙනෙක්ද බ්‍රාහ්මණ කෙනෙක්ද ආදී වශයෙන් වර්තමානයේ තමා ගැන සැක කරන කතංනකෝස්මෝ මේදී තමන්ගේ අභ්‍යන්තරෙහි ආත්මයක් ඇතයි ගණමින් ඒ අභ්‍යන්තරයේ තිබෙන ආත්මය සුද්ධාත්මය කොයි විදිහේ හඩහරුකම් ඇති කෙනෙක් එකක්ද උසේ එකක්ද මිටි එකක්ද පුංචි එකක්ද කියලා මේ විදිහට සැකේ ඇතිවෙනවා අයන්නකෝ සත්ත්ව කුතෝ ආගතෝ මේ සත්වයා කොහෙන්ද ආවේ තමා කොහෙන් ආවේදයි තමා පිළිබඳව සැකී ඇතිවෙනවා සෝ කුහින් ගමිස්සති මේ සත්වයා තමාම මම කොහෙද යන්නේ ඉදිරි අනාගතයේ මේ විදියට සැක සංකාම ඇති වෙනවා මෙතන 16ක් කියවුණා මේ සැක 16යි අර බුද්ධාදී අටතන සැක 8යි 24ක් වෙනවා මේ සෝවිසි සැකයම ප්‍රහාණය වෙලා යනවා ලෞකික වශයෙන් කොතෙන්දද මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා නුවණින් තේරුම් ගන්නවා. මේ සියලු සැක සංකාවන් දුර වෙලා යන නිසා තමයි මේ අවස්ථාවට සංකා විකරණ විසුද්ධිය කියලා මෙහි සඳහන් වෙන්නේ. මේ කාංකා විතරණ විසුද්ධිය නම් හතරක් ලබන සියලු සැක සංකාවන් දුර වෙලා යන නිසා කාංකා විතරණ විසුද්ධි කියනවා ඊළඟට ධම්මට්ඨිත ඥානය කියන ධම්මට්ඨිත කියලා කියන්නේ ඒ නාම රූප ධර්ම ඒවා පවතින හැටියට ඒ ස්වාභාවික වශයෙන් පවතිනවා. අපිට ඒවා වෙනස් කරන්නවත් අපට ඒවා වසඟේ පවත්වා ගන්නවත් පුළුවන් කමක් නැහැ. ඒවට ඕනෑ හැටියටයි පවතින්නේ. ඒ ධර්මයන්ට ඕමනා හැටියට තමයි පැවැත්වෙන්නේ. ඒක තමයි ධම්මට්ඨිත ඥානය කියලා කියන්නේ. යතහ භූත ඥාන දර්ශනය. මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න. ඒ නිසා යතහ භූත ඥාන දර්ශනය සම්මයක් දර්ශනය. අවිපරීත වූ වෙනස් නොවන දර්ශනේ මොකද්ද? මේ ජීවිතය කියන්නේ අනිත්‍ය වූ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා. මේ විදියට මේ නම් හතරක් ලබනවා. ඊළඟට මේ විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා හොඳ විස්තරයක්. හිමිනාපන ඥානේන සමන්නාගත විපස්සකෝ බුද්ධ ශාසනේ ලද්ධස්සාසෝ ලද්ධපතිත්ථ නියත ගතිකෝ චූලසෝතාපන්නෝ නාම හෝති කියලා. මේ කාංකා විතරණ විසුද්ධි ඥාණයෙන් යුක්ත වූ යෝගාවචරයා මේ බුද්ධ ශාසනයේ අස්වැසමක් ලබාපු පිහිට ලබාපු නියත ගති ඇති චූලසෝතාපන්න කියන සංඛ්‍යාවටපත් වෙනවා මේක මේ භාවනා යෝගීන්ට ඊ타මත්ම වැදගත් කාරණේ මේ විසුද්ධි මාර්ගය කියන කතාව ඒ කියමන විසුද්ධි මාර්ග මහා ටීකාවෙහි මේ විදියට අපූර්වට විස්තර කළා කියලා. පරමාර්ථ වශයෙන් මේ බුද්ධ ශාසනයේ ආස්වාසයක් අස්තකමක් ලබනවා කියන්නේ ඒ වගේම පිහිටක් ලබනවා කියන්නේ මාර්ගයක් ඵලයක් ලබා ගැනීම. මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණ යෝගාවචරයා මාර්ගයක් පලලක් ලබල නැහැ. එහෙමනම් කොහොමද අස්වැසමක් ලැබුවා පිහිටක් ලැබුවා කියලා කියන්නේ? ඒකේ විස්තර වෙනවා අනාදිගත මග්ගඵලෝපි තදදි ගමෝපාය පටිපත්තයන් පිටත්තා ලද්ධස්සාසෝ ලද්ධපතිත්ව විය හෝති දැනට මේ මාර්ගඵලයක් අවබෝධ කරගත්තේ නැති වුණත් ඒ මාර්ගඵලයක් අවබෝධ කර ගැනීමට සුදුසු යෝග්‍ය වූ ප්‍රතිපත්ති ධර්මයේහි පිහිටා සිටින. උපාය ඥානයෙහි පිහිටා සිටින. ඒ නිසා නවරදීම මාර්ගඵලයක් ලැබෙනවා. මේ කාරණාව නිසා කාංකා විතරණ විසුද්ධියට පැමිණි යෝගාවචරයා අශ්වසමක් ලබාපු පිහිට ලබාම කෙනෙක් හැටියට සඳහන් ඊළඟට නියත ගතිකෝ කියලා පදයක් විස්තර කළා. නියත ගතික කියන්නේ Tamange ඉදිරි ඉපදීම නියම කරන එක. ඒක වෙන්න නම් සෝවාන්වත් වෙන්නට ඕන. සෝවාන් නොනහම සතර පායකට වැටෙන්නේ නැහැ දිව්‍ය මනසයෙන් උත්පත්තිය ලබනවා කියලා නියමයක් ඉතින් මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණි යෝගාවචරයා මාර්ගයක් ඵලයක් ලබලා නැහැ. එහෙමනම් කොහොමද නියත ගතිකයෙක් කියන්නේ? අපරිහීන කාංකා විතරණ විසිද්ධකෝ විපස්සකෝ මේ කාංකා විතරණ විසුද්ධියෙන් පිරෙන්නේ නැතුව වාසය කළොත් ලෝකයාහි සීල සමාධි ප්‍රඥා සම්පදාහි සමන්නාගතක් ලෞකික වූ සීල සමාධි ප්‍රඥා ගුණයන්ගෙන් සමන්විත වූ බැවින් උත්තරේ අපපටි විඥාන්තව සුගතිපරායනෝච හෝති මත්තේ වෙනත් ධර්මයක් අවබෝධ නොකලත් සුගතිගාමි වෙනම කියලා විස්තර කරනවා මේක ඊ타ත්ම වටින අදහසක්. භාවයාම යෝගීන්ට උත්සාහවන්තව භාවනා කරන්න සුදුසු අදහසක් මේ කොටසෙන් කියමි. මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණලා හිටන් ඒක හිතට කාවද්දාගෙන හිතට අබ්බැහි කරගෙන නවත නවත සේවනය කරමින් භාවිත බහුලීකృత කියන පිළිවෙලට හොඳට ප්‍රගුණ කරගෙන වාසය කළාන. එහෙම කරනකොට ඒ තනත්තා ලෞකික වූ සීල සමාධි ප්‍රඥා සම්ප්‍රදායෙන් යුක්ත වෙනවා. ඒ නිසා උත්තරී අප්පටි විඥාන්තෝ සුගතිපරායනෝච හෝති කියලා විස්තර වෙනත් ධර්මයක් අවබෝධ කර නොගත්තත් සුගති පරායන වෙනවා සුගතිගාමී වෙනවා කියන එකයි ඒකෙන් අදහස් කරන්නේ. මේ අනුව මේ සමාධි විදර්ශනා භාවනා මාර්ගයේ හරියට ගමන් කළොත් මේ කියමනේ හැටියට සතරාපාදුකෙන් මිදීමේ වරප්‍රසාදය භාවනා යෝගීන්ට ලබන්නට පුළුවන්. ඒ නිසා ඒක ඊටාම උසස් සම්පත. ඊළඟට තවත් ආකාරයකින් මේ අර්ථය විස්තර කරනවා. දෙත්‍ය විසුද්ධියෙන් අස්සසමක් ලැබුවා වෙනවා. නාම රූප ධර්මයන් වෙන්කොට පංච උපාදානස්කන්ධය පිළිබඳව භාවනා මනසිකාරයේ පවත්වනකොට මේ බුද්ධ ශාසනයේ ලැබිය යුතු ධම්මෝපසංහිත ප්‍රමෝදය කියන එක ලබා ගන්න. ඒ නාම රූප ධර්මයන් වැටහෙනකොට හිතට ඇති වෙනවා ලොකු සතුටක්. යතෝ යතෝ සම්මසතේ කන්දානං උදයබ්බයන් ලබතේ පීති පාමොච්ඡං අමතං තං විජානතං කියලා දේශනාවේ තියෙනම යම් යම් අවස්ථාවකදී පංච උපාදානස්කන්ධය පිළිබඳව අනිත්‍ය වශයෙන් භාවනා මානසිකාරයේ පවත්වනවද එතකොට ප්‍රීති ප්‍රමෝදයක් ලැබෙනවා. අමතංතං විජානතං ඥානවන්තය මේක නිවනට පමුණුවන ධර්මයක් නිසා අමෘතයක් කියලා ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහට දෙත්ති විසුද්ධියෙන් මේ අශ්වසමක් ලැබුවා වෙනවා. ඊළඟට කාංකා විතරණ විසුද්ධියෙන් පිහිට ලැබුවා වෙනවා. සංඛා විතරණ විසද්ධියට පත්වීමෙන් සියලුම මේ නාම රූප ධර්මයන් හේතුඵල වශයෙන් වටහා ගත්තාම සියලුම වැරදි දෘෂ්ටි ප්‍රහාණය වෙලා විසම හේතුවාද අ හේතුවාද ආදී සේරම දසටක් මිත්‍යා දෘෂ්ටි සේරම ලෞකික වශයෙන් ප්‍රහාණය වෙනා යනවා මෙහෙම අවබෝධය ඇති වෙනකොට මේ ශාසනයේ බැසගත් ශ්‍රද්ධාවක් ඒ පුජ්‍යලයාට ඇතිවෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා මේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා. භාවනා මනසිකාරයේ පවත්වාගෙන යනකොට ඔහුට වැටහෙනවා මේ ජීවිතය කියන්නේ හේතුඵල ධර්ම පරම්පරාවක් කියලා. එතකොට මේ දේශනාම කළ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි බැසගත් සද්ධාාවක් ඇති මේ සද්ධාව ඊටාම වටින එකක්. ඒ සද්ධාව ඇති කර ගැනීම නිසා මේ බුද්ධ ශාසනයේ පිහිට ලබාව කෙනෙක් හැටියට සඳහන් වෙනවා. මේ බැසගත් සද්ධාව ඕකප්පන සද්ධාව හැටියට සඳහන් කරනවා. පසාද සද්ධා කියලා හෙගොත් තියෙනවා. පසාද සද්ධාපන පරණෙය්‍ය රූපා ශ්‍රවණ මත්තේනපි පසාදනතු. ඒ පසාද සද්ධාව කියන එක මඩ හිටෝපි ඉන්නවා. දක්ෂ කතේකයෙකුට තමන්ගේ පැත්තට හරවා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට යාගේ පැත්තට හරවා ගන්න පුළුවන්. තවත් කෙනෙකුට යාගේ පැත්තට හරවා ගන්න පුළුවන්. මේ විදිහට කියන කියන පැත්තට නැමෙන කෙනෙක් වෙනා මේ පසාද සද්ධාව තියෙන තැනත්තා මඩේ හිටෝපි ඉන්නවා. මෙතන තියෙන සද්ධාව ඕකප්පන සද්ධා කියන්නේ. ඕකප්පන සද්ධාපන සද්දෙය්‍ය වත්තුන් ඕගාහෙත්තා අනුපවිසිත්තා පච්චක්ඛං කරන්තෝ විය තිත්තති කියලා සඳහන් මේ ඕකප්පන සද්ධාව කියන එක ඇද හේතු වස්තුවට බැසගෙන ඒකට පිවිසිලා ප්‍රත්‍යක්ෂ කලාවාගේ පිහිටනවා. ඒ නිසා මේ කියන ලද අචල සද්ධාව වගේ දැසගත් නොසැලෙන සද්ධාාවක් ඇති කර ගැනීම මේ බුද්ධ ශාසනයේ පිහිට ලබා ගැනීමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ තවත් තැන්වල දේශනා කරලා තිබෙනවා "යේසංමයි සද්ධාමත්සං ප්‍රේමමත්සං සබ්බේතේ සග්ග පරායනා" යම් කෙනෙක් මා කරේ ශ්‍රද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියනමනම් ඒ හැමදෙනාම සුගතිගාමී වෙනවා කියලා. ශ්‍රද්ධා මාත්‍රය කියන්නේ මෙන්න මේ ශ්‍රද්ධාව තමයි මේ කාංකා විතරණ විසුද්ධිය ඇති වෙන්නේ. ප්‍රේම මාත්‍රය කියන්නේ ආදරය නෙමේ ශාස්ත්‍රෝන් වහන්සේ කෙරෙහි ගෞරවණීයත්වයෙන් ඇති වෙන ලෙන්ගතක. එහෙම ඇති කරගත්තා නම් ඒ අය සුගතිගාමී වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙනවා. මේ විදිහට දිට්ඨි විසුද්ධියෙන් අසකමක් ලැබුවා වෙනවා. කාංකා විතරණ විසුද්ධියෙන් පිහිට ලැබුවා වෙනවා. ඊළඟට නාම රූප වවත්ඥානේන දුක්ඛ සත්‍ය මේ නාම රූපයන් වෙන්කොට ගත්තාම ඒකෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කළා වෙනවා අර දිට්ඨි විසුද්ධිය සමයේදී දිට්ඨි විසුද්ධියට නාම රූප වවත්තාන නාම රූප පරිච්ඡේද කියලා තවත් නම් දෙකක් තියෙනවා. මේ නාම රූපයන් වෙන්කොට ගැනීමෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කළා. ධම්මට්ඨිත ඥානේන සමුදය සත්‍ය. මේ කාංකා විතරණ විසුද්ධියටනේ ධම්මට්ඨිත ඥානය කිව්වේ. ධම්මට්ඨක ඥාණයෙන් සමුදය සත්‍ය අවබෝධ කළා වෙනවා ලෞකික වශයෙන්. ඊළඟට තාසුරටත් පස්සේව අපරභාගයේ අනිත්‍යතව මානසිකාර වේදනා මග්ග සත්‍යංච අභිඥාය. පවත්ත්‍යා දුක්ඛභාවං දෙස්සා අපවත්තේ නිරෝධේ ඒකාන්තේන නින්නජ්ජාය තාය. ලෝකේනේව ඥානේන චතුන්නං සත්‍යානං අධිගතං මේ විදිහට තවදුරටත් අනිත්‍ය ආදි වශයෙන් භාවනා මානසිකාරයේ පැවැත්වීමෙන් මාර්ග සත්‍යයත් ලෞකික වශයෙන් අවබෝධ කරගෙන කරගන්නවා. ඊළඟට මේ වහවහ ඇති වෙන නැති වෙන වෙනස් වෙන හේතුඵල ධර්මයන් දුකක් බව තේරුම් ගන්නවා. එයින් අනිත් පැත්ත වූ නිවන පැත්තට හිත නමා ගන්නවා. එමනන්නම් ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ කියන පිළිවෙලට සියලු සංස්කාරයන්ගෙන් සංසිඳීම වූ නිවන සාන්තයි ප්‍රණීතයි කියලා අනුශ්‍රාවන වශයෙන් අහලා තියෙන හැටියට නිවන පැත්තට හැරෙනවා මේ විදියට දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය මාර්ග සත්‍ය කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයේම මේ අවස්ථාවේදී ලෞකික වශයෙන් අවබෝධ කර ගන්නවා. එතකොට මොකද වෙන්නේ? අපායේසු අබබ්බුප්පත්තිතෝ මේ මට්ටමට ආපු තනත්තා සතර පාදුකේ ඉපදීමට යෝග්‍ය වෙන්නේ සුදුසු වෙන්නේ. සෝතාපන්න භූමියන් බබ්බුප්පත්තිතෝ සෝවාන් භූමියේ ඉපදීමට සුදුසු කෙනෙක් මබ්බුප්පත්තිතෝච හෝති इति උත්තං නියත ගතිකෝ අන්න නියත ගතිකයක් වෙන්නේ මෙහෙම මේ අනුව දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ධර්මයන්ම මේ අවස්ථාවේදී අවබෝධ කරගන්න ලෞකික වශයෙන් එහෙම අවබෝධ කරගත්තාම මේ සතර ආපායේ ඉතිබීමට යෝග්‍ය කෙනෙක් සුදුසු කෙනෙක් වෙන්නේ නැහැ. ඒවා උපදින්නේ නැහැ කියන එක. සෝතාපන්න භූමියන් භබ්බුප්පත්ති. සෝවාන් භූමියේ ඉපදීමට භව්‍ය පුජ්‍යලයක් සුදුසු පුජ්‍යලයක් වෙනවා. සෝවාන් භූමිය කියලා කියන්නේ දිව්‍ය මනුෂ්‍ය දෙකක්. මෙන්න මේ දිව්‍ය මනුෂ්‍ය දෙකේ ඉපදීමට සුදුස්සෙක් වෙනවා මෙන්න මේ නිසායි නියත ගතිකයක් වෙනවා කියලා විස්තර කරනවා. චූර්ණ සෝතාපන්න කියලා කියන්නේත් මේකමයි. මේ විදිහට මේ කාංකා විතරණ විසුද්ධිය සම්පූර්ණ කර ගැනීමෙන් ආනිසංස රාශියක් ලැබෙන බව තේරුම් ගන්නට ඕන. පින්වත්නි මගේ මාත්‍රකාවට අනුව දැන් කරුණ විස්තර කර දුන්නා මේ අතරේ ඊතා වටිනා කරුණ රාශියක් කියවුණා. සමාධි විදර්ශනා භාවනා වඩන පුජ්‍යලයන්ට ඊතා වටිනා කාරණා ටිකක් කියවුණා. කොහොමද මේ කාංකා විතරණ විසුද්ධියට පැමිණිලා ඒක හොඳින් ආරක්ෂා කරගෙන රැකගෙන වාසය කළොත් සතරාපාදුකෙන් මිදීමේ වරප්‍රසාදය ලැබෙනවා මේක. අනික දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් ලෞකික වශයෙන් අවබෝධ කරගන්න. ඒ නිසා සතරාපාදුකට වැටීමට සුදුස්සෙක් වෙන්නේ නැහැ. ආර්ය භූමිය කියන දිව්‍ය මනුස්ස ජගතයෙහි ඉපදීමට සුදුස්සෙක් වෙනවා. මේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පිළිබඳව බොහෝ දෙනාට දුර්මතයක් තියෙනවා. දැන් ඒව කරන්නට බෑ. පාරමිතා පුරාගෙන ගිහිල්ලා අනාගත කාලයේදී තමයි මේක කරන්නට තියෙන්නේ මේ අදහස බෞද්ධයන්ගේ මනසට දමලා හිටන් ඒ බෞද්ධයන් මහා අගාධයකට ඇද දමලා කියනවා ඉතින් ඥානවන්ත බෞද්ධයෝ මේ ගැන කල්පනාවට ගන්නට ඕන අපේ මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය නෛර්යානිකයි. නෛර්යානිකයි කියන්නේ මාර්ගඵල සඳහා පමුණුවන. සම්බෝධගාමී සම්බෝධගාමී කියන්නේ මාර්ගඵල සඳහා ඒත් පමුණවනවා කියන තේරුම. මේ විදිහ මාර්ගඵල වලට පමුණුමන නෛර්යානිකව පරම සත්‍යෝ ධර්මයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිබෙනවා. ඉතින් මේ ධර්මයේ අතහැරලා වෙනත් කාලයක් සොයාගෙන යනවා ඒක මහා මෝඩකමක් බව තේරුම් ගන්නට මේ වැරද්ද අපේ බෞද්ධය හදා ගන්නට මේ වැරද්ද හදාගත්තේ නැතිනම් මනුෂ්‍ය සම්පත්තියක් ලැබුවා නිවන් මඟ හමුණා බුද්ධ ශාසනය හමුණා කියලා මේක මතර මතර හිතියට කවදාවත් මේ බුද්ධ ශාසනයෙන් ඵල ලබන්නට පුළුවන් වෙන්නේ නැහැ. ඒ නිසා මේ ජීවිතයේදී ධානයක් මාර්ගඵලයක් උපදවා ගැනීමට වෑයම් කරන්නට ඕන. එහෙම කලයන් පස්සේ අපේ පින තියෙනවා නම් අපට ඒක ලැබෙයි. බැරි වෙලාවත් නොලැබුණොත් මේ කියන ලද ආකාරයට සතර පාදුකෙන් මිදීමේ වරප්‍රසාදයවත් ලබන්නට පුළුවන්කම ඇති වෙනවා. ඒ නිසා මේ ගැන හොඳට බෞද්ධය කල්පනාවට ගන්නට ඕනේ. මේ අනාදගත කල්පනාව අතහැරලා ඒ වැරද්ද හදා ගන්නට ඕන දැන්වත්. හදාගෙන මේ ජීවිතයේදීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් ඵල ප්‍රයෝජනේ ලබන්නට වෑයම් කරන්නට ඕන, වීරිය ගන්නට ඕන. පින්වත්නි, දැන් ඉතින් ධර්මදේශනා කාලය අවසන් වුණා. පැයකටත් වැඩි කාලයක් තුළ මේ පින්වතුන් ධර්ම ශ්‍රවණේ කළා. ඒ ධර්ම ශ්‍රවණේ කිරීමේ කුසලය අති විශිෂ්ට කුසලයක්. මේ කුසලයක් හේතු කොටගෙන මේ පින්වතුන් හැමදෙනාම ඊට උත්සාහවන්තව මේ ප්‍රතිපත්ති ධර්මයන් පුරන්නට ඕන. ඒ ප්‍රතිපත්ති ධර්මයන් පුරලා තම තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන මේ නෛර්යානික බුද්ධ ශාසනයේදීම උතුම් ධර්මාභෝධය ලබා ගැනීමට හැමදෙනාටම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව සබා ගන්නවා